ආ කාල වේලාව නම් නිමම මේ යනවා ආනන්ද මහත්තයාට තව ප්‍රශ්නයක් තියෙද? ආ ස්වාමීන් වහන්සේ අතරම මේ මෙතන අපෝගේ ගල්පනක් දනාරයි මුලින් මහත්මයා කතා කරපු <laughs> ප්‍රශ්නයක් මේ ළඟදී අතරම පොයේ දවසේ මේ පොසොන් පොයේ දවසේ බෞද්ධ නාලිකාවේ ගිය ධර්මදේශනයක් තිබුණා. මේ ප ဋ ාණේ පිළිබඳ කරපු දේශනාවක්. එතෙන්දී ප්‍රඥාව ගැන ස්වාමීන් වහන්සේලම කතා කරා ස්වාමීන් වහන්සේ. එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේ දේශනා කරා මිනිසුන්ට දැන් ප්‍රඥාව පිහිටන්නේ නැත්තේ බුදුහාමුදුරන්ට මස් මාංශ පූජා කරන්නේ නැති නිසායි කියලා. මස් මාංශ ඒක ලොකෝට කරන්නේ නැති නිසා. කරන්නේ නැති නිසා. ඉතින් එතන ලොකු දෝෂාරෝපණයක් කරා ඒ ඉතින් ඇත්තටම මේ කට්ටිය ගොඩක් අපහසුතාවයට පත් වුණා. ඒකේ අන්තිමට ගොඩක් මිනිස්සු ඒක ලොකු කම්පේන් කරලා ඒක බෞද්ධයන්කන් ඒක අයින් කරා. මේක කොහොම හරි එහෙම ධර්මදේශනා මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල දැන් කතා වෙනවා ගන්නවත පැහැදිලිවම ඒකට ඒක ලොකු මාත්‍රකාවක් ඇරෙට අරගෙන ඔව් එහෙම දෙයක් කතා කරලා ඒකට හේතුව තමයි දැන් ඉස්සර ගුවන් විදුලි සංස්ථාවට ධර්මදේශනා සඳහා යම් කිසි දේශකයන් වහන්සේ නමක් තෝරගන්නකොට කල්ලාතුන් වහන්සේ ගෙන්නලා මොකද්ද කතා කරන මාතෘකාව එතකොට ඒ මාතෘකාව පිළිබඳ සටහනක් කරගෙන මුලින් පොඩි දේශනයක් කරන්න කියලා ඒක විමසලා එහෙම තමයි තෝරගත්තේ දේශකයෝ ඉතින් දැන් දිනපතා උදේට එක දේශනයයි හවසට එක දේශනයයි කරනකොට එහෙම තොර තොර ඉන්න බෑ කවුරු හරි සම්බන්ධ කරලා. ඉතින් ඒ වගේ පැය 24 මුළුල්ලේම ධර්මදේශනා විකාශනය කරන නාලිකා සැකසෙනකොට එතකොට ආයි යෝග්‍ය අයෝග්‍යතා කතන්දරයක් නැහැ. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා දායකත්වයේ දරනකොට ඒ හාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා සොයන්නේ බලන්න තරම් උන්වහන්සේලාට හෝ ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රියාත්මක නොවුනොත් ඉතින් ඔය වගේ විවිධ අර්බුද මතුවෙන්න පුළුවන්. ඉතින් අද කාලේ ගොඩාක් ඒ වගේ ප්‍රශ්න මතුවෙනවා මේ දේශනා හරහාමවත් හරියට දහම් කරුණු දැන කියන සමහර තමන්ගේ මතය හිතුවක්කාර විදිහට ප්‍රකාශ කරනවට ප්‍රසිද්ධ මාධ්‍යවල ඉතින් ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන ඒ වගේ ප්‍රසිද්ධ මාධ්‍යවලට ස්වාමීන් වහන්සේලා වැඩම කරනකොට උන්වහන්සේලා කියන කරුණු ගැන ඉතින් සමහර දේවල් තියෙනවා කොච්චර පරිස්සමින් අධ්‍යයනය කළා වුණත් මොකක් හරි හිතුවක්කාර වචනයක් ඒ ASCII කියන්න පුළුවන් පාලනය කරගත නොහැකිව. ඒ කියන්නේ ඒක ඒක සජීවීව විකාශනය වෙනවා නම් කපලයින් කරන්නත් බෑ. පටිගත කරන ලද එකක් නම් ඒක හානිදායකයි කියලා දැනගත්තාම කපලා අයින් කරන්න පුළුවන්. ඉතින් එහෙම නැති අවස්ථාවක හරි අපහසුතාවයටපත් වෙනවා ඉතින්. ඔජිසාන දැන් අර අර ඒ ඔය මොහොත මිලි මතක් කරපු කොසල් රජුරන් සිහින වගේ දේවල් මේක දැන් අපි ඇත්තටම ගොඩාක් වෙලා කියන්නේ බොහෝ වෙලාවට අපේ මේ ස්වාමින් වහන්සේලා හරහා අපි එක්ක දැන් හොඳ ස්වාමින් වහන්සේලා උන්තරගෙන නමුත් මේ මාධ්‍ය වලින් YouTube වලින් සමාජ මාධ්‍ය හරහා එන්නේම මේ වගේම මේ කියන්නේ දුමාකාර විසම කරුණු තමයි අපට මේ අහන්න ලැබෙන්නේ. ඒකට හේතුව තමයි වර්තමානයේ මේ සමාජ මාධ්‍ය ජාල කියලා ඇතිවෙච්ච සෝෂල් මීඩියා කියන මේ පසුබිම මත හැමතිස්සෙම මිනිස්සු අර සාම්ප්‍රදායිකව යන නිවැරදි ගමන් මඟ වෙනුවට ඊට වඩා වෙනස් දේවල්, අභියෝගකාරී දේවල්, ආందోලනාත්මක දේවල් පුණුව උස්සන දේවල්. ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද මිනිස්සුන්ගේ මනස වැඩ කරන්නේ එහෙම නිසා. ඉතින් ඒ නිසා අර ගොල්ලන්ට සල්ලි හොයන්න ඕන වෙනකොට ඒගොල්ලන්ට අදාළ නැහැ මේකෙන් සංස්කෘතිය විනාශ වෙනවද, සාසනය විනාශ වෙනවද, ප්‍රතිපදා ඒවා ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලන් නැත කොහොම හරි වීවස්ලා වැඩි කරගෙන සල්ලි හොයන්නේ. ඉතින් ඒ සඳහා මොනවා හරි ওই විදිහේ පුණු ගඩවල් එකතු කර කර එකතු කර කර දාලා අර වගේ විකාර කියවන අය සමාජයට ගෙනල්ලා කතා කරලා ඒගොල්ලෝ ඉන්ටර්විව් කරලා නොයේක් දේවල් දානවා. ඒක ඒවා බැලුවෙන් පස්සේ ප්‍රබල පරිහානියක් විනාශයක් සමාජගත කරනවා. හැබැයි හොඳ අය නැතුව නෙමෙයි ඒ සමාජ මාධ්‍ය ජාලවල ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ එක්තරා මාකටිං ප්ලෑන් එකක් ඉතින් ඒකට ඒවට ඉතින් වාරණ සහ ඒවට අවශ්‍ය සංයමයක් හැදුවේ නැත්නම් ඉතින් ඒවා එන්න එන්නම වර්ධනය වෙනවා. හොඳයි එහෙනම් එහෙමයි සවනස් හොඳයි පැහැදිලි බොහොම පැහැදිලි